මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ශාඛා ප්‍රශාඛා වශයෙන් වැඩුණු වනස්පති වෘක්ෂයන්ගේ ආධිපත්‍ය තුල විස්තීර්ණ වූ ගොම්මන් අඳුර සහිත ඇතුලාන්තයේ රංචු පිටින් හැසිරෙන මෝ ගෝණ ආදී අහිංසක සිව්පාවුන්ගේ රාම් හනින්ද වනගැබ පුරා ඔද තෙදවත්ව හැසිරෙන අලි ඇතුන්ගේ කුංච නාදයෙන්ද තුරු අතු පතරේ වූ මොනරුන්හා රිලා වඳුරන්ගේ ශීත්කාරය සමග අනියත බියක් ඇති කරන මුවන් පැලස ඝන වනය දැන් දැන් සිත සසල කරවන අඩවියක් බවට පත්ව තිබේ. එසේ වුවත් මැදබැද්දේ හෝ මහබැද්දේ මූකලන් යායේ ගමේ හේනක පැලක පදිංචි හෝ ඉසව්වක් නම් කල නොහැකි ඈත පළාතක පදිංචි හෝ කවුරුන් හෝ පිරිසක් හඳුනාගත නොහැකි අභිරහස් අරමුණක් සඳහා දිනපතා මුවන් පැලස්සේ ඝන කැලෑවට ඇතුල් වන බවට අඩිපාරවල් තිබේ. ආරච්චිල වලව්ව තුල අද දවසේ සිදුවන කටෝප කතන වලින් හා සිදුවීම් වලින් කලින් දවසක මුවන් පැලස්ස බිය ගැන්වූ කැලෑවේ පිපුරුම් හඬට පසුබිම් වූ සිද්ධි වින්‍යාසයක් අද මුවන් පැලස්සෙන් දිගහැරේ. අර කඩුල් ළඟ මොකද්ද අර කඩදාහියක් වැටිලා තියෙන්නේ ඈ බලමු බලමු මොකද්ද මේ කවුද මේ ලියුම් කඩදාහිය මෙහාට විසි කෙරුවේ හ්ම් බලමු බලමු මේකේ ලියලා තියෙන්නේ මොකද්ද කියලා මේ කාරණාව යොන් කඩදාසියකින් ලියා එවන්ට අභිප්‍රා කලේ අපි කාගේ යහපතට බව සලකන්ට හොඳයි. ඒක මේ ලියුම් කඩදාසි දෙකක්ම පිරෙන්ට ලොකු අකුලෙන් ලියලා තියෙන්නේ. බලමු බලමු යටින් ගහලා තියෙන නම මොකක්ද කියලා. මේ තමුන්නාන්සේගේම යහපත අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන ඒවගත් මෙසේම මහබැද්දේ ගම්බැස්සෝ පිරිසක් කවුද බොල මෙහෙම මෙහෙම මේ නිර්නාමික ලියුම් කද්දා හියවනේ උන් ආ මේ මණිකේ මණිකේ මණිකේ මොකද මොකද මේ එන්නකෝ මොකද්ද ඔය ලියුම් කඩදායිය ඒක තමයි මම මණිකේට කතා කොලේ ඔයෙන් ඇඳි ගන්නකෝ ඔහොම ඇඳි ගන්න හොඳයි ආ මයි දන්ත උන්නාන්සේ ඒ ඔප එකක් නෙවෙයි නෙවෙයි <laughs> ඊට එහා ලියුම් කඩදාසියක් මැනිකේ මේක. ඊට එහා? ඔව්. ඒ කියන්නේ මොකද්ද? මේක මැනිකේ මේ නිර්නාමික ලියුම් කඩදාසියක්. එවපු එකාගේ නමක් නෑ. මොනවා කියන්නේද? අර මා බැද්ද මූකලන් යායේ විරිපත් වෙච්ච එක ගැන. ආ. ඒක කොරලා තියෙන්නේ මේ වලව්වට යන එන අපි දන්න කියන එක එක්කලු කවුරු හරි ඉරිසියාකාරයෙක් අපේ අර වෙඩික්කාරය අහු කරන්ට බොරු ලියලෙවන්ට ඇති <laughs> මේකේ කියනවා අපි ගස් යන වැඩක් දැනට මූ කරගෙන යනවායි කියලා ඔය බලන්න මොන මොන බේගලයක්ද ඔය අපේ මහත්තයාට තේරෙන්නේ නැද්ද මේ මුවන් පැලසේ උන්ගේ හැටි අම්මපා ඈ මැනිකේ කියන කතාව නම් ඇත්ත තමයි. මේ ලියුම් තුන්ඩුවේ කියලා තියෙනවා. මොකද්ද ඉතින් ඔය කියලා තියෙන්නේ? මේක මේ බලන්න එදා ගිනි බින්දපු එකා මාබැද්ද කැලේ මැද ලොකු කංශාහේලක් වවාගෙන යනවලු. ආ මහේජන්ත උන්නාන්සිට කියලා තව ටික දොහකින් ආරච්චිල හිරේ විලංගුවේ වැටෙන හැටි බලන්න පුළුවන්ලු. එහෙම කියලා තියෙනවද? ඕනේ බලන්නකෝ ඒකනි මැනිකි මං කියන්නේ. මේක මේ දුටු වේලේ හිට මගේ මොලෙත් එක්ක හිරි වැටිලා ඇඟට දාඩිය දානවා මේ බලන්න මේ මේ මේ මේ බලන්න මේ. අපේ දාඩිය නෑ විලා. මේ ඕකට ඉතින් ඔච්චර බියන් තට්ටු වෙන්නේ මොකටද මං අහන්නේ ඈ මේක මේ වෙන කාගේවත් වැඩක් නෑ මම හිතන්නේ කවුරු කියලාද කවුරු කියලා මේ පෝරාලගේ වැඩක් කියලා හොඳටම පේනව නෙවෙයි එහෙම වුණත් මේක මේ කලබලේම හොයලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි බොහොම කල්පනාවෙන් වැඩි ගෝසාවක් නැතුව කරන්න ඕනේ වැඩ. ආ. ආ වැඩ මාව එනවා. ආ. උන්දයන් එකත් හොඳයි මැනිකේ. හ්ම්. හොඳයි කියන්නේ Taman ඇහින් දැකපු පෙරහැර ගැන මහ ඒජන්ත උන්නාන්සේ tamunගෙන් ඇහුවොත් කියන්ටත් යමක් දැනගන්න තියන්න පායේ. හරි හරි හරි මැනිකේ මං එහෙම කරන්නම්. ආ <laughs> පෙරහැරෙන් පස්සේ මං හිතුවා මේ පැත්තේ එයි කියලා. එන්න එන්න මාමා මෙහෙන් ඈදි ගන්නකෝ එන්න. හොඳා හොඳා. මොකද කියන්නේ මැනිකිය? <laughs> මෙදා පෙරහැර හොඳයි කියනවද? <laughs> පෙරහැරටත් වඩා දලදා හාමුදුරුවෝ වැඩ පුදා ගන්නට තමයි මගේ අභිපරාව තිබ්බේ. පෙරහැරත් නරක නෑ මාමා. දැන් මාමා මේ ඇසල පෙරහැර ගැන මහේජන්ත උන්වහන්සේ මෙදාපාර මගින් තමයි විස්තර සුලමුල අහන්නේ. එරද මේ පෙරහැර චාරිත්‍ර විදි ගැන මම හරියටම දන්නේ නෑනේ මාමා නිතියටම ඈ මේ අපිත් ඉතින් ඔය පෙරහැර බලාගෙන ආවාට කොනක් පරක් පිළිවෙලක් කින්ද මන්ද කියලා ඉන් තේරුවෙන්ම දන්නේ නෑ මාමා. ඒක නෙවෙයි. මැනිකේ කියන්නේ නැහැ මටත් එහෙමමයි මාමා. හරි හරි හරි. ආගන්තුකෝ එහෙනම්. ආ හොඳයි. මේ ඇහැල මහේ පොයට පහුවෙන්දා. ඔව්. අතර දේවාලේ පෙරහැර පවත්වලා කප් හිටුවනවා. වහන්සේ දේවාලය හතර දන්නවද? ඔව් මේ නාත දේවාලේ විෂ්ණු කතරගම පත්තිනි දේවාලනේ. හතර දේවාල හරි. ඔව්. එතකොට මේ මේ කප් හිටුවීම ගැන මොනවද? මෙහෙමනේ කිරි ගහක් සමාන කොටස් හතරකට කපලා මේ දේවාල හතරේ බිම ඉඳවනවා. හරි හරි. හැබැයි මේ කිරි ගහ ඔස් ගහක් වෙන්නම ඕන. ආ බෑද. <laughs> ඒක තමයි අප් හිටුවීම. හරි හරි. දෙවිවරු හතර දෙනාගේ ආයුධයි ආභරණයි වඩා හිඳුවාගෙන අප වටා ප්‍රදක්ෂිනා කර කර දවස් පහක්ම කප්සිටුවීමේ පෙරහැර පවත්වනවා. හරි මාමා හරි. එතකොට ඊට පස්සේ ඊට පස්සේ තමයි කුඹල් පෙරහැර පටන් ගන්නේ. කුඹල් පෙරහැර කියන්නේ දේවාල භූමියෙන්. ඒ කියන්නේ දේවාල සීමාවෙන් බැහැර පවත්වන පෙරහැරට. හරි හරි හරි. එතකොට මේ කුඹල් කියන වචنين මේ අසම්පූර්ණ කියන අර්ථය කියවෙනවලු. බෑට. ඉතින් ඔය කුඹල් පෙරහැරට කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ඔව් දලදා පෙරහැරත් එක්කල බවක්. මුලදී දලදා පෙරහැරේ කුඹල් පෙරහැරයි දෙකම දලදා මාලිගාව අවට පමණක් පැවැත්වූ බවක් පෙරහැර ඉතිහාසයේ විස්තර කරලා තියෙනවා. ඔව් <laughs> ඔව් මේක මාමා බලාපුවාම මහා දිග ඉතිහාස කතාවක් නේ හැබැයි හැබැයි දිග කතාවක් වුණත් මම මේක මේ කොටින් කියන්නේ හොඳයි හොඳයි ඔව් එතකොට මුලින්ම දේවාලය ඇතුලේ පෙරහැර දවස් කීයද දවස් 5යි දවස් 5යි හොඳයි ඊළඟට පිට පිට කුඹල් පෙරහැරක් දවස් 5යි. ආ ඒ කියන්නේ සේරෝම දවස් 10යි නෙවෙයි. ඒ දවස් 10න් පස්සේ තමයි රන්දෝලි පෙරහැර. වුණේ කියන්නේ මේ අද බිසව රන්දෝලාවක නැගිලා පෙරහැරේ ගමන ආරම්භ කළ දවස තමයි මේ රන්දෝලි හා හා ඉතින් මේ මේ රජ පෙළපත් අහෝසි වීමෙන් පස්සේ පෙරහැරට රන්දෝලාවක් නැති වුණත් මේ වෙනුවට දැන් මේ මේ දේවාල හතරේ මුරා උදයි ඇඳුම් පැළඳුමුයි දෝලා හතරක වැඩමවන හින්දා මේ පෙරහැරට රන්දෝලි පෙරහැර කියලා කියනවා එතකොට මාමා රන්දෝලි පෙරහැර දවස් කීයද ආ ඔව් ඒක දවස් පහයි ආයා එතකොට මුළු පෙරහැරම දවස් 15යි නේද? ඔව් ඔව් ඔව් හරි හරි. මේ එතකොට පෙරහැරේ අන්තිම දවස් දෙක තමයි ඔව් ඕමගාම්බි. මේ වෙද මාමා මේ මේ බෙලිමල් ටිකක් බීලා හිටියන. හොඳයි හොඳයි හොඳයි. එතකොට ඒ දවස් දෙකේදී තමයි දලදා මාලිගාවේ කරඬුව වඩම්මන අස්ති රාජයා. ඔව්. උඩට උඩුවියම්. එතකොට දෙපායට පාවාඩ සහිතව ගමන් කරවන්නේ. ඔව්. අපා බලන් දෙපැයි. ආවාඩේ ලුවේ නැත්තම් එහෙම. ඔව්. අස්ති රාජයා බිමට පායක් තියන්නේවත් නැහැ. ඇත්ත ඇත්ත මාමා ඇත්ත සාත්‍තික ඇත්ත. ඒ සතා වුණත් කරඬුවට දක්වන සද්ධා භක්තියනේ. ආ. ඉතින් මේ දලදා පෙරහැර ඔව් දිය කපන පෙරහැරෙන් අවසාන වෙනවා. හ්ම් හ්ම් හ්ම්. මේ දිය කපන පෙරහැරට දලදා පෙරහැර ඉන්නේ නැහැ. ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ නැහැ. නෑ නෑ. ඒකට සම්බන්ධ වෙන්නේ දේවාල පෙරහැර විතරයි. හ්ම් හ්ම් කලින්දා පිළ නැගින්ට කලින් ගැටඹේ මාවෙලි ගන්තොටදී. ඔව්. රාංකඩුවෙන් දිය කපන. හ්ම්. ගත්තු ජලය දවල් පෙරහැරෙන් ඇවිත් දේවාලවල තැම්පත් කරනවා. හ්ම් එතකොට මේ හැම පෙරහැරක්ම අස්ගිරියේ ආදාහන මළුවේ ගෙඩිගේදී සමෝදානේ වෙලා අවසන් වෙනවා. ආරි හරි මාමා මේ මැණිකේ මැණිකේ කවුද බලන්න ඔය මඩුව පැත්තේ සද්දයක් ඇහෙන්නේ කවුද බලන්න එන්නේ? බලන්න. මේ මා බැද්ද දෙන්නේ රාජකාරියකට හම්බ වෙන්න බලාගෙන ඉන්නවා. ආ ආ ආ මෙහාට එන්න කිව්ව බලන්න. මෙහාට එන්න කිව්ව බලන්න. අපි එන්නද? ආ ඕ මාමා ඕ බලන්න මට තියෙන වැඩ රාජකාරි වල තරම ඈ එහෙ මහේ ජන්තුන්ාන්සේගේ වැඩ මෙහෙන් මේ මාබැද්දේ උන්ගේ මේ අවනඩු බලන්න කොයි තින් මාමා සමානයක් නෑ උනාද විනි බටේ සිද්ධිය ගැන කියන්න තමයි ඇවිල්ලා. ආ වෙන්ට ඇති වෙන්ට ඇති. ආ ආ. ආන්දුන්නේ ආ මොකද කියපල්ලා ආවේ කියපල්ලා මොකද අපි මහා බැද්දේ මහා බැද්දේ අපි අනේ කලින් දවසකත් ඇවිල්ලා මේ කාරණාව ගැන අපි පැමිණිලි කරලා තියෙනවා හාන්දුනේ අපි කලින් මොකද්ද මොකද්ද කාරණාව කියපල්ලාකෝ මහා බැද්දේ කැලෑවේදී අපේ කැකිලියෝ කාණ්ඩයකට ගිනි කඳයක් අස්සපු අර ජරබරේ ජරබරේ අපි එදා මේ මේ මේ හොරු අල්ලගත්තද තොපි හොරා අල්ලගත්ත කියලා හාමුදුරනේ මේ කැකිලියන්ට මේ දැන් මේ වෙන මේ දැන් වෙන කුමුත් මොන හරිනවද කියලා දන්නේ ඒකයි මේ කියන්න ආවේ හරි හරි දැන් ඉතින් මොකද දැන් ඉතින් මොකද කරන්න තියෙන්නේ කියපල්ලා මොකද මට කියන්න කියන්නේ හාමුදුරේ ඔය කියන තක්කඩියා ඊයේ රාත්‍රියේත් ගිරිබටයක් කරේ ගහගෙන පොලයක් ඉතින් මහ බැද්දේ මහ කැලේ ගහින් ගලා තියෙනවා ඕ මේ උන් කීප දෙනෙකුත් දැකලා යෝ සාකි ඇහැට දැක්කනම් ඌ ඌට මූකලානට වදින්ට දුන්නේ අහවල් කෙන්ගෙඩියකටද ඉතින් අහන් දුන්නේ මේ ගිනි බඩේට අපේ උන් බය නනෝ ඒ මුළු ගමකේ උන් ඔහොම බයගුල්ලෝ වෙලා කොහොමද බොලව් ඈ හාඳුනේ කැලේ වැද්දේ අනිපතිකුත් කොටු කරගෙනලු ඊවරන්ද ඊයන්ටම පෙදියක් මගේ ආරච්චිලට ආනාන්තලේට තියා අම්මා මුත්තා කාලෙකවත් අහුදුටු දේවල්ද මේවා ඈ මේ මේ මේ මේ මෙච්චර දේවල් වෙනකන් එක එක එක මට පැමිණිල්ලක් කරලා නෑනේ වෙද මාම බලන්න ඈ අත්ේ බොහොම බරපතලයි ඒ වගේම බයන්නේ මැනිකේ මැනිකේ ඔය මැනිකේ ඔය ෆැමිලි පොත මෙහාට ගෙනාවා නම් මේක ඔය මගේ ඔෆිස් කාමරේ මේ කෙවුඩ අරන් එන්න මෙහාට බලන්න මේ මේක ආව් ආව් මේක තමයි මේක තමයි දෙන්නකො මෙහාට හ්ම් කියාපල්ලා දෙන්නගෙම නම් ආ නම් දෙක කියාපල්ලා මට බලන්න මම මම හාන්දුනේ මල් බාලයා එයාගේ නම චන්දරේ චන්දරේ චන්දරේ කියලාත් කියනවා මොකක් කියනවා පිත්තලය පිත්තලය හා හිතපල ලියා ගන්නකම් හොමා මා බද්ද කැලෑවේ අතවරය පිළිබඳ සොයා බැලීම අලි ඇතුන්ට ගිනි බිඳීම අලි ඇතුන්ගෙන් ගමට සිදුවන අලාභහානි හා කැලෑහොරුන් නීතියේ රැහැනට අල්ලා වහා දඬුවම් හරි දැන් මේ පැමිණිල්ල පොතේ රපෝර්තු කරනවා විතරක් නෙමෙයි කැලෑවට රිංගන එවුන් කැලෑවේ කරන ජාවාරම් සේරෝම හොයා බලන්ට මම මේ දැන් මේ දැන් මේ මහා බැද්දට යනවා මම මේ දැන් ආව් ආව් ආව් හරියට හරි හරියට හරි ඇත්ත නැත්ත හරියටම හොයාගන්න පුළුවන් ආව් ආව් ආව් අලිපැටියෙකුත් කැලේකට කරලාලුනේ ඈ මම මේක මෙදාපාර නම් ලේසියෙන් අරින්නේ නෑ අපිත් හරි හරි ඔව් ඔයගොල්ලෝ යන්ත මෙපැ අන්න මේ මාත් වෙනවා මාත් වෙනවා ආ මාමත් වෙනවද මොකද්ද ඔයාලා ගෑනු කෙනා අර බලන්න මේ මාමා මේ පොඩ්ඩක් බලන්නකෝ කවුද කියලා මම සූදානම් වෙන වෙනකන් ඈ මම සූදානම් වෙලා ඉන්නම් මේ මේ ඇත්ති මේ රාජකාරියකටද ඈ අනේ නෑ වෙද මහත්තයා මේ ඔබතුමාව හම්බ වෙන්න කියලා. හ්ම්. මං එහි ගෙදරටත් ගියා. ඒකේ බේතක් ගන්නට කියලා. බලාගෙන ඉඳලා ඉඳලා මෙහාට ආවා. ආ ආ බුදු සරණයි. ආ ඒ මේ මොකක්ද අසනීපේ? මට මේ කරප්පම වගේ වේද මහත්තයා. මේ පොඩි පොඩි බිබිලි ඇදිලා මේ අත්තලයි මූණේ ටික ටික මේ බලන්නකෝ. බලමු බලමු. ඕ තමයි ඕ තමයි. ආ කරප්පන් වගේ. මේ හැදිලා කොච්චර දවසක්ද දැන්? Ah, දැන් දවස් 3ක් විතර වෙනවා. පොඩි බිබිලි හසන ගතියකුත් තියෙනවා. Ah, ah, <laughs> මේ අංකාර විසාදියක් ගෑවා. ආ හොඳයි හොඳයි. දැනට මම පුංචි බේතක් කියන්නම්. මේ මතක තියාගත්තොත් හොඳයි. සියඹලා කොළයි, ආඩතෝඩ කොළයි, නිදි කුඹයි. අහුර ගානේ අරගෙන වතුර දාලා හොඳට තම්බනවා. මේ ලාවට උණු ගතිය තියෙද්දී ඒ වතුරෙන් ඇඟපත දවස් දෙක තුනක් හොඳට හොදනවා බලන්න. ඊට පස්සේ බලමුකෝ ඈ. හොඳයි හොඳයි. එනම් මං ගිහින් එන්නම්. ඔය ටික කරලා බලන්න. හොඳයි. හොඳයි හොඳයි හොඳයි. ආ හරි හරි. අපි අම්මාම අපි යමු. මේ මේ ගිනි බටේ ගියාසා. ඕ මං හසර දන්නේ උන් එපා ඈ නඩේ ඉස්සර වෙලා යන්න. ඕ මේ මල් බාලයයි චන්දරයයි. මෙහාට වරල මෙහාට වරල. ඉස්සර බැලලා ඉස්සර බැලලා. හා. ඕන් අපි ඉස්සර වුණා. ආ හරි. එතකොට අලි පැටියා කොටු කරපු ඉසව්ව කොයි හරියද කියපන්න. තව යා තව යා තව යා. ඔය වේගම් පතුල බලාගෙන කටු හරියට බලාගෙන. පච්චි හරි හරි හරි. ඇතුලේ මේ පළු ගස්, වීර ගස්, කුඹු ගස්, බායෝට දාලා තියෙන යෝධ ගස්. අන්න අතන යෝධ පළු ගහ දිව බාවල කොහොමද මේ වෙන්නේ හඳුනේ? කවුද මේ කරන්නේ? අර අර අර ඕව තව හොරුගේ වැඩ හම්බුනේ. නෑ සල්ලි කාර්යෝ තරව් කාර්යෝ ගම්බලස්සන වැටේ. ඔරෙන් කපනවා. මේ අලිපැටිය කොටු කළ ඉසව්ව අලිපැටිය දිසව්ව කියපල බලන්න. අන්න අර තියෙන්නේ අර අතන හරි හරි මේ දුටු කෙනෙක් ඉන්නවද දැන් දුටු කෙනෙක් ඉන්නවද මේ ගමේ දර කඩන් දෙන ගෑනු කියන කතා මිසක් ඉතින් මේ නිත්‍යද කියන්න බෑ හඳුන්නේ ඔයා මේ පළු ගහේ බැඳලා හිටියයි කියන රත්තිය ඔහේ පල්ලියන් දැන් ඉතින් ඌ නෑනේ නෑ බලව කොහෙන් ඌ ඉතින් මොනවා වුණාද කියන්න බෑ කියන්න බෑ මේ කැලේ අස්සේ සිද්ධ වෙන හොර Java රංගන මිට වැඩි හොයන්න වෙනවා රකිල. ඔව් මේ මේ මේ මේ වැඩවලට වෙදිකාරයෙක් සම්බන්ධයි කියලා තාරංචියක් තියෙනවා හඳුන්නේ. මේ කවුද කවුද කියලා හරියටම අයුරුවක් කියන්න බැරිද ඔබට? හා? ඔව්. එහෙම අයුරුවක් නම් කවුද කියලා කියන්න බෑ. ඔව් කියන්න බෑ. <laughs> මේ කැලේ මැද්දට වෙන්න මේ පුදුම ඖෂධ ගස්වල ගොඩක් නේද? හැබැයිද මාමා? එහෙනම් මම මේ ටික වෙලාවට දුටුවා හරලු බුල්ලු එතකොට නෙල්ලි කොහොම වෙනිවැල්ගට අලාපුවාම මුළු කැලේම ඖෂධ උයන මේක නම් පුදුම නිදානයක් ආරච්චි සමහර විට ඒක ගැටි ඖෂධ වලට කියලා කැලෑවට රිංගනවා යනවා යනවා හිමීට. මාමා ඈ දැක්කද ඇහුණදී සද්දේ අලි කෑ ගහනව නේද ඈ ඔව් ඔව් කෑ ගහනවා නම් තමයි ළඟම රංචුවක් ඇති ආ ආ නා මෝ රංචුවක් පැනලා යනවා බොහොම පරිස්සමෙන් පරිස්සමෙන් ඕ පැනලා යනවා විලන අපුරුසතෙක් වෙන්නත් පුළුවන්. යන්න බෑනෝ. මං නම් වෙන්න. අර මෝ තුවල තනි තලාවේ අර අර අර වඳුරු වගාවක් තියෙනවා මොනවා කියනවා යම් යම් කොබල යම් යම් බල යම් මොනවා වගාවක් කිව්වේ මෙන්න මොන පඳුරුද ඉබේ වැවිලද කවුරුවත් වගා කරපුවද මේව මොනවද කියන්න කවුරුවත්ම දන්නේ නැහැ අම්මනේ කියන්න බෑ ගෞරව අයියෝ සාක්කියයි අයි මොකද මම මොකද මොකද මේ මේවා මේ මේ කාංසානේ කාංසානේ පාලනේ අම්මා හොඳට දන්නවා අර බෙහෙත් වලට ඖෂධයක් හැටියට ගන්නවා මේවා. ඔව් ඔව් කොව් මාමා මේක කංසාහේනක්. කවුරු හරි මේක වගා කරනවා ඇති. මේ මේ මේ දැන දැන් දැන් වල ගිනි වතු කරලා තියෙන මේ මේ මේ අනේ අර කඳුළු ගහලා නිගෙන පියා පැත්තට දැන්නන්නේ. ඔව් ඔව් මටත් පේනවා මටත් පේනවා. ඔහොම හින්ද ඔහොම හින්ද ඔහොම හින්ද මම මම මම විදියන මම විදියන මම විදියන වැදුරු නැහැ. කැලේ වැද්දෙකු පැන්න. ආ හරි හරි හරි. අපි මේ පැත්තේ මා වැද්ද දිහාවට යමු. වොන්ට කරදර කරයි. පරිසම මේ මේ වෙන කෙටි පාරකින් යමුද? බෙදින්ල වැරදුනත් මම මේක ලේසියෙන් අදින්නේ නෑ මාමා. ලේසියෙන් අදින්නේ නෑ මම මේක. දැන් ඔය මාබැද්ද කැලෑව පීරලත් දෙදොහක් ගත වුණා. ඈ හොරා අල්ලගන්න තිබ්බ වෙඩිල්ලත් වැරදුනා. හොරත් පැනලා ගියා. අල්ලගත්ත අලි පැටියකුත් නැහැ. වෙඩික්කාරයාට එන්ට කියලා පයින් දැව්වත් ඌ වලව්ව පැත්ත පලාට පස්පා ගන්නවත් නැහැ. ඈ කාන්සහේන අල්ලගත්ත කියමුකෝ. ඒකට රාජකාරි කරන්නේ මොකෙකුට විරුද්ධව? මේ මේ මැණිකෙට මගේ රාජකාරි තේරෙන්නේ නෑ මැණිකේ. ඒකට මහේජන්තා උන්නාන්සේ අපට උපදෙස් දීපු රාජකාරි ක්‍රමයක් තියෙනවා. ඔව්, තින්ටක කලබල නොවි. මොනවද මේ? මං හොරා කණෙන් ඇදගෙන ඇවිත් පෙන්නන්නම්කෝ මැණිකෙට. හරි හරි හරි. ආ ආ ආ වෙඩික්කාරයයි. ආ හැබැයි <laughs> අරේ වරෙන් මම මේ බල බලා හිටියේ වෙදිකාරයා එනකන් තමයි හදිසි වමනාවකට වරෙන් කොහොම යාට කිතුල මදින්ට ගොහින් උණ ගහා දිරලා බාගෙට කඩාංගටු අප්පච්චි දනියාමාරුවට එන්න බැරි වුණා රච්චිල හ්ම් මොකද්ද මේ කාරණේ නේ ඒක එහෙම වුණත් වෙච්ච දේ ගැන කියලා පණිවුඩයක් එවන්න තිබුණානේ උඹට ඈ කමක් නෑ කමක් නෑ මම ඒත් හිතුවා ආවේ නැත්තේ මොකද කියලා තෝන් මේ මහ බැද්දේ කොල්ලෝ කට්ටියකට හදියක් වුණා ආරංචි උනේ නැද්ද උඹට ආරංචි වුණා ආරංචිලා කැලේ වෙඩිල්ලක් පත්තු වෙලා වුන් බය වෙලා වැටිලා හිටියා කියලා ආරංචි මේ ඒකට වැරදි කාර්යය වෙදි කාර්යය කියලා එක එක්කිනා ඕම් කියනවා ඔව් මගිනුත් අහනවා ඒ ගැන උඹ මොකද්ද කියන්නේ අම්මා පල්ලා ආරච්චිලා මගේ මී මුත්ත පල්ලා මං ඒකට වැරදිකාරයෙක් නෙවෙයි. මං ඒකට සම්බන්ධයක් නැහැ. මොකද මං ගහෙන් වැටිලා කකුල කැරිලා හිටියෙත් ඒ දවස්වලමනේ. කවුරු හරි මගේ නම කිව්වනම් පට්ටපල් බුරුවක්කාරච්චිලේක. බෑද ඊළඟට මා බැද්ද කැලේ සිද්ධි වගේක් එකක් අලිපැටියෙක් කොටු කරලා විකුණන්නට ඕම්. ඔව් ඔව් විකුණන්නට විකුණන්නට. ඒක හොර ජාවාරමක්. ඒකටත් වැඩි කාර්යාගේ නම සම්බන්ධ කරලා කියනවා. ඔව්. පොළොව හාමුදුරුවම්පත්. මේ මහා පොළොව හාමුදුරුවම්පල්ලා ආරච්චිලා. මං එහෙම ජාවාරමක් කරලා නැති බවට මං දිවුරනවා. මැණිකටයි රාලා හැමිටයි මම මේ වැඳලා කියන්නේ. මහාසේ පොළොවේ දෙයියන් පල්ලා මේ මොකවත් මන් දන්නේ ආරච්චිල මේක මේ මහේජන්ත උන්නාන්සේගේ නීතිය නීතිය කියන එක අම්මටත් එකයි අප්පටත් එකයි අලි ඇතුන් හොරකම සංසහේන් පිළිබඳ නීතිය වරපතල බව දන්නවනේ උඹ මහේජන්ත උන්නාන්සේ පරීක්ෂණයක් කරලා Taman අහු වුණොත් කාර්ය මොනම සැකරයටවත් බේර ගන්න බෑ පුතෝ මොනම මොනම සැකරයටවත් බේර ගන්න බෑ ඕ හොඳයි බලමුකෝ මොන් පැලසේ අද රංගපෑම් විජේරත්න වරකාගොඩ ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර දිල්කා විමර්ශනී හඳුවල කමල් ගමගේ සමග විජේශ්‍රී බෝපකේ නිර්මාණ සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන පර්යේෂණාත්මක පිටපත කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සමග ජයන්ත චන්ද්‍රලාල් සංස්කරණය චතුරංග කල්පගේ නිෂ්පාදනය නන්දා ජයමාන